මාලාවේ සදැහැති ඔබ සැමට. අද දවසේදී මා පෙර සිහිපත් කළ ආකාරයට මේ ගතවන්නේ ප්‍රත්‍යවේක්ෂා දේශනා මාලාවේ නවවන සතිය නවවන සතියේ සිව්වන දේශනාව මේ බ්‍රහස්පතින්ද දවසේ ඔබ ශ්‍රවණය කරන්නට සූදානම් වන්නේ. ස්වාමීන් වහන්සේ අපව මේ සතිය තුළ කියා දෙන්නේ අපට කියා දෙන්නේ ඡන්ද irdipaadය පිළිබඳව. සතර irdipaadයන්ගෙන් පළවැන්න වෙන ඡන්ද, චිත්ත, වීරය, විමර්ශා කියන සතර 이르දිපාදයන්ගෙන් පළවෙන්න වෙන ඡන්දය නොයසේනම් කැමැත්ත පිළිබඳවයි ස්වාමීන් වහන්සේ අපට කියා පහදා දෙන්නේ. ඉතින් ඒ අනුව ඡන්ද 이르දිපාදය පිළිබඳව ධර්මදේශනාවන් දෙකක් ඔබ පසුගිය සඳුදා ඒ වගේම අඟහරුවාදා ශ්‍රවණය කළා. ඒ වගේම ඊයේ දවසේදී අපේ ගෞරවනීය උඩුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේත් පූජනීය බෝගහපුර දේවමිත්ත අපේ ස්වාමීන් වහන්සේගෙත් වැඩම වීමෙන් තවත් ධර්ම සාකච්ඡාවක් පැවැත්වුණා. අද එහි දිගුවක් ලෙසින් මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරන්නට අප බලාපොරොත්තු වන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේත් සමගින්. ඉතින් මේ කැමැත්ත එනම් ඡන්ද 이르දිපාදයේ පිළිබඳව කතා කිරීමේදී ස්වාමීන් වහන්සේ දැන් මම පළවෙනිම ගැටලුව වශයෙන් අපේ ස්වාමීන් වහන්සේට යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ දැන් යමකට කැමැත්ත ඇතිවීම નિરાයාසින්ම සිද්ධ වන කාරණාවක් ස්වාමීන් වහන්සේ. මේකෙදි බොහෝ දෙනාට තිබෙන ගැටලුවක් තමයි ස්වාමීන් වහන්සේ කුසලයට ඇතිවන කැමැත්ත අඩුවීමත් අකුසලයට කැමැත්ත වැඩි වීමත් ස්වාමීන් වහන්සේ. අපි ඒ පිළිබඳව ආරම්භයේදීම පැහැදිලි කරගමු ස්වාමීන් වහන්සේ. ඔව් හැම දිනාටම තිරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඇයි අපිට මෙහෙම වෙන්නේ කියලා. ඒක බොහෝම වටින ප්‍රශ්නයක්. ඇයි මෙහෙම වෙන්නේ? අපි කුසලයට තියෙන කැමැත්ත අඩුයි. දැන් දානමාන පින්කම් ඊට වැඩි එහාගේ කුසලයක් තමයි භාවනා ආදී සීල් රැකීම ඊට වැඩි එහාගේ දෙයක්. ඒක හරියටම ඒ ප්‍රබල කුසල් ඒ කියන්නේ උසස් කුසලයන්ට යන්න යන්න යන්න යන්න ඒක තියෙන කැමැත්ත කට්ටිය ගැදේ. ඒ කියන්නේ ගොඩාක් විදර්ශනා භාවනා කරනවට වැඩිය සමත භාවනා කරන්න කැමැත්ත ටිකක් හරි වැඩි. සමත භාවනාවට වැඩිය සිල් රකින්න කැමැත්ත වැඩි සිල් රැකගෙන ඔහේ ඉන්න භාවනා කරන්න නැතුව. සිල් රකින්නට වැඩිය දානමාන දීලා ඔහේ ඉන්න කැමතියි. දානමාන දෙනවට වැඩිය වෙනත් නේද සංග්‍රහ කරමින් ඉන්න ඒවා කැමති හැමෝම ගත්තාම මේ කුසලයේ උසස් වෙන කොටත් කැමැත්ත අඩුයි. ඒ වගේම අකුසලයට තියෙන කැමැත්ත නම් નિરાයාසයෙන්ම තියෙනවා. මේ මොකද? හැබැයි අපි කල්පනා කරොත් සමහර ඉඳලාමත් අය ඉන්නව නේද? ම්ම් පොඩි කාලේ ඉඳන්ම කුසලයට කැමැත්ත තියෙන අයත් ඉන්නවා. එහෙම. නේද? සමහර දැන් උදාහරණයක් විදිහට සමහර පුංචි ළමයි ඉන්නවා. අම්මා තාත්තා අතහැරලා වැරදින්න ඕනේ කියන ළමයි. ඉන්න ඒ ගොඩාක් මේ සුවයන්නාන්තර ආශ්‍රය කරලා හැම මොකුත් නෙවෙයි. ඒ වගේ පොඩි කාලේ නම් එහෙම ඉන්න අය අඩුයි. නමුත් වැඩි දෙනකොට ඔතන අපි කතා කරේ වැඩි දෙනකොට තියෙන ගැටලුව කියලා. එහෙනම් අර වගේ අය බිහි වෙන්න හේතුවක් මොකක්ද? මහා බෝධිසත්වයන් වහන්සේට රම්‍ය සුරම්‍ය සුභ කියන මාලිගාවල වලට වැඩිය නෙකම්ම පිළිබඳ කැමැත්ත ඇති වුණා. අපිට තේරෙන්න ඕනේ අපි යම් ගැටලුවක සිර වෙලා ඉන්නවා. අපි එක එකනෙක් එක්කන විවිධාකාරයි. උපතින්ම විවිධාකාරයි. ඒ විවිධාකාර වීමට හේතුව අපේ ආශ්‍රය ආශ්‍රව නැත්නම් ආශ්‍රය කරලා තියෙන දේ අතීතයේ අපි වැඩියෙන් ආශ්‍රය කරලා තියෙන්නේ බොහෝ විට සසර ජීවිතයේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන දේවල් එක්ක මේ අකුසල් එක්ක ආශ්‍රය කරලා වැඩි ඒවායෙන් රස විඳලා වැඩි ඒවායෙන් ඒවා ඒවා සුවයි සුන්දරයි මధుරයි ප්‍රියයි කියලා හිතලා හිතලා හිතලා වැඩි. දැන් හිතන්න මෙහෙම ඒ ඒක මේ ජීවිතේ වුණත් එහෙමයි. අපි යම් කිසි කෙනෙක් ඉස්සෙල්ලාම දැක්කමට වැඩි ගාණක් ගියේ නැහැ. දෙසරයක් තුන් සැරයක් දැක්කා ඒත් ප්‍රශ්නයක් නැහැ ඒතර. එයාව නැවත දැකීමේ කැමැත්තක් මට නැහැ. හැබැයි මොන හරි හේතුවක් උඩ ටිකක් ටිකක් ඒක ඔයාගේ කාරණාවක් හින්දා ටිකක් කැමැත්ත ඉපදුනා. ඊට පස්සේ මම වෙනදා නොදැකපු විදිහට මේ තනත්තාව හෝ තනත්තිය දකිනවා. ඊට පස්සේ නැවත නැවත නැවත නැවත කැමැත්තෙන් මෙහි කරනවා. නේද? ඊට පස්සේ දැකීමේ කැමැත්ත උපදිනවා. එන්නෙන් උපදිනවා. අර ආශ්‍රය කරන් ආශ්‍රය කරන් මොකද වෙන්නේ? කැමැත්ත උපදිනවා. එතකොට කුසලය ආශ්‍රය නොකර තිබීම කුසලයේ කැමැත්ත උපදීමට හේතුවක්. අකුසලයේ ආශ්‍රය නොකර තිබීම අකුසලයේ ආශ්‍රය කර තිබීම අකුසලයේ කැමැත්ත උපදින්න හේතුවක්. අකුසලයේ උනත් බලන්න පොඩ්ඩක් අපි මේ කතා කරොත් සමහර අය මත්පැන් වලට කැමති ඒ පොඩි කාලේ ඉඳන් හෝ මත්පැන් ආශ්‍රය කරපුවා. සමහර අය මත්පැන් වලට පොඩ්ඩක්වත් කැමති නෑ. එනගේ ආශ්‍රය නොකරපුවා. දැන් ඔක පරිවර්තන වෙන අවස්ථාව බලන්න හදිසි පරිවර්තන වෙනවා. දූරියන් කියන එක ගත්තාම අර ඒ දූරියන් සුවඳ ඇවිල්ලා ඒක ගඳක් විදිහට දැනෙලා දූරියන් කණාය දිහා මහා අප්‍රසන්නව බලපුවා මම දන්නා ඉන්නවා. හරිද? ඒකත් ඒක හරීම මේ ලොකු ප්‍රශ්නයක් එක මේක කන්නේ කොහොමද කියලා. එහෙම අයට හරි වැඩ කරලා තියෙනවා. සමහර අය ඒකේ කට්ට අයින් කරලා දූරියන් කියලා කියන්නේ නැතුව අර මදේ විතරක් ගෙනත් දීලා. ගෙනත් දීම මෙයා මේක කාලා. කෑවට පස්සේ දැන් මොකද උනේ? රස දැනෙනවා. රස දැනුණාට පස්සේ අර කැමැත්ත ඉපදුණා. දැන් එයාට අර දූරියන් අර අකමැත්ත කැමැත්ත බාට පස්සන ආශ්‍රය කරාට පස්සේ. ඉතින් ඒකෙන්ද මේ ආශ්‍රය තමයි මේකට හේතු වෙන්නේ. වැඩිපුර ආශ්‍රය කිරීම. එතකොට අතරම විසඳුමකුත් එතකොට තියෙනවා. අමාරුවෙන් හරි කුසලය අපි ආශ්‍රය කරොත් කුසලයේ පිළිබඳ කැමැත්ත උපදවා ගන්නත් පුළුවන්. කුසල කුසලයට හේතු වෙන දේවල් ආශ්‍රය කිරීමෙන් ආශ්‍රය කිරීමෙන්. ඒකනේ අර කල්යාණ මිත්‍යා සහ පාප මිත්‍යා කියන දෙක අපි මුළු බුද්ධ ශාසනයම කල්යාණ මිත්‍යා ප්‍රාර්ථනා කරන්නේ. නේද? කල්යාණ මිත්‍රයෙක් ලැබුණොත් අපිව නිබඳව ඒකට ලැබිලා යනවා. ඒකින්ද කාරණාව පැහැදිලි වෙන්න ඇති මේ අත්තන්ටම තියෙන ප්‍රශ්න තමයි මේ තියෙන ගැටලු ටික තමයි ඇයි මෙහෙම වෙන්නේ? ඉබේ නම් වෙන්නේ නැහැ. මෙහෙම වෙන්න හේතුව තමයි ආශ්‍රය. හොඳයි. ආසන්න හේතුව තව හේතු තියෙනවා. ආසන්න හේතුව මොකද අවිද්‍යාව ආදී බොහෝ දේවල් තියෙනවා. නමුත් ආසන්න හේතුව ආශ්‍රය. හොඳයි. බොහෝ දෙනාට තිබෙන ගැටලුවක් තමයි සොයනහස මේ ගැටලුව වර්තමානයේ. මොකද මේ හොඳ දෙයට හිත අඩුවෙන් යොමු වීමත් නරකට හිත හිත වැඩියෙන් යොමු වීමත් සවිනාංශ අද කාලේ බහුල වශයෙන් අපිට දකින්න තිබෙන දෙයක්. ඉතින් ඊටමත් වටිනා දහම් කරුණක් පිළිබඳව අද ඔබට දැන කියා ගන්නට අවස්ථාව ලැබෙන බව මට විශ්වාසයි අපේ වරුණේ ස්වාමීන් වහන්සේගෙන් ස්වාමීන් වහන්සේ අපට පැහැදිලි කළේ මේ මෙයට හේතුව කුසලයට හිත අඩුවෙන් යොමු වීමත් අකුසලයට හිත වැඩියෙන් යොමු වීමටත් හේතුව කුමක්ද කියන දේ පිළිබඳව තමයි ස්වාමීන් වහන්සේ අපට කියා පහදා දුන්නේ. හොඳයි ස්වාමීන් වහන්සේ මම ඊළඟට කැමතියි අපේ ස්වාමීන් වහන්සේගෙන් දැන කියා ගන්නට යම් දෙයකට අපි කැමැත්ත ඇති කරගන්නට නම් අප අනුගමනය කළ යුත්තේ කුමක්ද සමනන්ද? ඒ කියන්නේ යහපත් දෙයක් පිළිබඳව. එහෙමයි. එහෙමයි. යහපතකට. යහපත් දෙයක් පිළිබඳව මට කැමැත්තක් නැහැ. කැමැත්තක් නැත්තම් මම ඒක ඇති කරගන්න ඕනේ. ඇති කරගන්න මොකද කරන්න ඕනේ කියන එක. දැන් හුඟක් වෙලාවට අපේ නොදැනුවත්කම තමයි ගොඩක් හේතුව. හැම දෙයකටම වගේ. දැන් අපි ලෞකික දෙයක්ම ගමුකෝ මේකට. එහෙමයි. එක ළමයෙක් ඉන්නවා කියලා හිතන්නකෝ දැන් දෙමව්පියන්ට හරියට උමනාවක් තියෙනවා එයා පරිගණක ශාස්ත්‍රයට ඇතුල් කරන්න. නැත්තම් කුමන හෝ වෙනත් ශාස්ත්‍රයකට යවන්න. ඉතින් මේ ළමයා ඒකට කැමති නැහැ. ඉතින් ඒ වෙලාවට මෙයාට පහදා දිය යුතු තියෙනවා. පහදා දිය යුතුව තියෙනවා මේකේ තියෙන වටිනාකම. ඒ කියන්නේ මේ ශාස්ත්‍රය තුළ තියෙන වටිනාකම එයාගේ මනසට දැනෙන විදිහට පහදා දෙන්න ඕනේ. දැන් ලොකුම උදාහරණයක් ගත්තොත් අපි ධර්මයේම ගමු. අද මේ වෙනකොට තරුණ පරපුර විශේෂයෙන් ධර්මයෙන් ටිකක් ඈත් වෙමින් ඉන්නවා. ඒ කට්ටිය ප්‍රතික්ෂේප කරනවා. වෙන කට්ටිය අංගීතරයලත් මේ පිළිබඳ අපි මේ සභාවේදීම සාකච්ඡා කරා නිරාගමික බව වෙන්න හේතු හේතු වෙලා තියෙනවා. ඇයි මේ? ඇයි තරුණයින්ට ධර්මය ඇතුල් කරන්න අමාරු? අපේ වැරද්දා. මේ ධර්මයේ තියෙන එයාලට තියෙන ප්‍රයෝජනවත්කම. එයාලට ප්‍රශ්න තියෙනවා, තරුණයින්ට ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න මේ ධර්මය තුලින් විසඳ ගන්න පුළුවන් ප්‍රායෝගික ක්‍රමය ක්‍රමවේද මේ ධර්මය තුල තියෙනවා. ඒ කියන්නේ මේක මේ පුද පූජා තියෙතින්ද මේක මේ මේ එක එක අපලෝපද්‍රව වුණාම මේ වැරදි විදිහට බෝධි පූජා තියෙතින්ද විභාග වලට ඉස්සෙල්ලා මේ අර මේක මේක තවත් එක ලෞකික ජීවිතයට අදෘශ්‍යමානව උදව් කරන තැනක් නෙවෙයි බුදු දහම කියන්නේ. පිරිත් ත්‍රිගුණ පහ දැන් ළමයෙකුට තරුණ ළමයෙකුට විවෘත මනසක් තියෙන කෙනෙකුට මේ අපි පිරිත් ශ්‍රවණය කරන විදිය බලපහම එයාට ලොකු ගැටලුවක් ඒ. අපේ අම්මලා තාත්තලා එකතු වෙලා රැයලි වෙනකම් පිරිතක් කිව්වා ගෙදර ඒ කට්ටිය ඉව්වා ඒ කට්ටිය පැත්තට වෙලා හිටියා පැත්තට වෙලා ගහක ගහ හිටියා අන්තිමට ගිහින් පිරිත් නූල් බඳගත්තා මොකද්ද මේකෙන් වෙන්නේ හරි මට මේ පෑනක් මතුරලා ගෙනත් දුන්නා මට නැකතක් බල්ලා ගෙනත් දුන්නා මොකද්ද මේකෙන් වෙන්නේ හරියට මේ නැකතට නේද මේ නැකතට ගිය ඔක්කොටම නේද? ඉතින් මේ ළමයි හරියට ප්‍රතික්ෂේප කරනවා මේක. ඔළුව තියන අය බිහි වෙනවා නේද? ඒ අය ප්‍රතික්ෂේප කරනවා මේ එකම නැකතින් හොඳ දෙයක් වෙනවා නම් හරි. එහෙමනම් මේක වෙන්නේ කොහමද? එහෙනම් දැන් අපි විවාහ වෙච්ච අය ඉන්නව නැකත් බලලා උන් තරම් එහෙනම් මේ හොඳම නැකත් වලට විවාහ වුණා. ගෙදරින් අල්ලගෙන ගිහිල්ලා මාසෙන් ඉවරයි ඔක්කොම. එහෙනම් මොකද යාට උනේ? ඒ වගේ දේවල් ළමයි විමසනවා. ඊළඟට හරියට උපකල්පන අපි යොදනවා ධර්මය තුළ උපකල්පන යොදපුවාම ඒ ඒ ඒකට ඒ උපකල්පන හරියන්නේ නැහැ. එහෙම නැත්නම් මේ ඔප්පු කර පෙන්වීමේ හැකියාවක් තියෙන ධර්මය තුළ විශේෂයෙන් එයාට තියෙන ප්‍රශ්නේ. අපි තරුණ ළමයෙක් කියලා මෙයා ඉගෙන ගන්න කෙනෙක් කියලා එයාට මතක හිටින්නේ නැහැ. එයාට එක දිගට වැඩක් කරගෙන යන්න බෑ. එයාට ඉලක්කයකට යන්න බෑ. හරිද? ඒ වගේ එයාට බොහොම හිත නොසන්සුන් වෙන ගතිය තියෙනවා. මේවා අපි පැහැදිලිව ධර්මය තුල තියෙන ක්‍රමවේද පාවිච්චි කරලා ඔප්පු කරලා පෙන්වුවොත් එයාලට මේකේ වටිනාකම හොඳටම දැනෙනවා. හොඳටම දැනෙනවා. අන්න ඒ දැනුනහම ඒකට කැමැත්ත උපදිනවා. එහෙම නැතු මේ ගතානුගතිකව මේ නිකාන් මේ තේරුමක් නැති විදිහට අපි මේක මේ බුද්ධ ධර්මයේ පාවිච්චි කරන්නේ ඇත්තටම අපේ මනස සකස් කරගන්න දේ හුඟක් අය. ලෞකික ලෞකික ජීවිතයේ තවත් එක කඩේමක් විදිහට ඒක අනිත් එක හරි අදෘශ්‍යමාන සහ ඒක අර විනිවිද පේන්නේ නැති ක්‍රමයකට. ඉතින් අන්න එහෙම යම් දෙයකට කැමැත්ත උපදවා ගන්න නම් ඒකේ තියෙන වටිනාකම පහදලා දෙන්න ඕනේ. අපි පහද ගන්න ඕනේ. ඒ වගේම ඒ දේ භාවිතා කිරීමෙන් හෝ ඒ දේ ඒ සිද්ධිය සිද්ධ කරගැනීම යම් දෙයක් කිරීමෙන් තියෙන වටිනාකම තේරුම් කරනවා තමයි ඒ වගේම තමයි ඒ දේ නිකිරීමෙන් තියෙන හානිය. ඒ දේ නිකිරීමෙන් තියෙන හානිය. දැන් උදාහරණයක් විදිහට හිත පාලනය නොකරගත්තොත් තියෙන හානිය සහ හිත පාලනය කරගත්තොත් තියෙන ලාභය මොකක්ද කියලා මෙනෙහි කිරීමක් කරවවහම ඒක තුල කැමැත්ත උපදිනවා. එහෙනම් කැමැත්ත උපදින්න නම් කෙටියෙන් කියනවා ඒක ඔක්කොම අරගෙන එක වචන දෙකකින් කියනවා නම් ධර්මයේ තියෙන විදිහට ආදීනව සහ ආනිසංස. මේ සිද්ධිය සිද්ධ කිරීමෙන් ලැබෙන ආනිසංසත් මේ සිද්ධිය සිද්ධ නොකිරීමෙන් සිද්ධ වෙන ආදීනවත් මෙනෙහි කරපුවාම අපිට දැනගෙන මෙනෙහි කරන්න ඕන. දැනගෙන විතරමනේ මෙනෙහි කරනකොට අපිට ඒ ඒ සිද්ධිය පිළිබඳ කැමැත්ත උපදවා ගන්න පුළුවන්කම තියෙනවා. ඒකනේ දැන් ඔය මේ ඡන්ද අපේක්ෂකයා කරන්නේ. ඒ ඡන්ද කියද්දි ඡන්ද අපේක්ෂකයා අමතක කරලම බෑනේ. නේද? ඡන්දනේ යත් එයා ඡන්ද. එයා කැමැත්ත උපද ගන්න මොකද කරන්නේ? ඡන්ද කිට්ටුවට ගෙදර එනවා අපේ. ගෙදර ඇවිල්ලා සම්පූර්ණ එයාගේ හොඳ ඔක්කොම කියලා විතරක් නෙවෙයි ප්‍රතිවාදියාගේ නරක ටික ඔක්කොම මට කියලා කියලා කියලා කියලා කියලා යනවා. ඒ කියලා කියවම මට මෙයා ගැන කැමැත්තක් උපදිනවා. ඕක දැනගත් අනිත් එක්ක නම් මොකද කරන්නේ? ඊට පිටිපස්සෙන් ටිකක් වෙලා ගිහිල්ලා එනවා. ඇවිල්ලා හරි අඟ ඔක්කොම නරක කියලා අන්තිමට මගේ හොඳ කියලා යනවා. හරි බලන්න ආශ්‍රය කරපු දේ සහ දැනගන්න දේ අනුව එතකොට මොකද වෙන්නේ? අරයා ගැන මට කනවා. දැන් මෙයා ගැන කැමැත්ත ඉපදුණා. මේක දන්නවද මේක දෝලණය වෙනවා කියලා. ඒකින්ද මොකද කරන්නේ මේ කට්ටිය හැමතැනම පෝස්ටර් ගහනවා, එක එක වලියලා දානවා, ඒකලා අන්තිමට ඡන්ද පොළට ගිහිල්ලා අර ඈත ඉඳන් තහනම් කරලා තිබ්බොත් පොඩි කාඩ් කැලලක් හරි පෙන්වනවා අංකේ. <laughs> ඒතර අන්තිමට අපිව ගිහිල්ලා හිර කරන පොඩි කොටුවක. නේද? කොටුව ගිහිර කරනවා මං තනි වුණා. තනි වුණාම අර පරණ දෙන්නම කියපු ඒ ඔක්කොම සමතුලිත වෙලා නේද? මගේ මනසෙන් කතර වදින තැන එනවා. <laughs> ඒ වගේ කැමැත්ත උපදවා ගන්න නම් ඒක පිළිබඳ හොයා ගන්න ඕනේ, මෙනෙහි කරන්න ඕනේ. ඉතින් ඒවා දන්නවත් ඒවා නොදැනගෙන ක්‍රියාත්මක වෙන හැටි බලන්න සමාජයේ. දන්න කෙනාට මේ වෙලාවේ දේරෙන්න සහ අවශ්‍ය දෙයට මේක යොමු කරගන්නත් අනවශ්‍ය දෙයෙන් දේරෙන්නත් හොඳට පුළුවන්කම තියෙනවා. බොහොමත්ම පැහැදිලි ස්වාමීන් වහන්සේ අපිට ඔබ වහන්සේ ඉතාමත්ම කුඩා දරුවෙකුට පවා තේරුම් ගත හැකි ආකාරයෙන් මම හිතන්නේ අපිට කියා පහදා දුන්නා මේ අපි මෙතනදී කතා කරන්නේ ඡන්දය කියන ස්වාමීන් වහන්සේ නිවැරදි කළා මේ යහපත් දෙයට කැමැත්ත ඇති කර ගැනීම පිළිබඳව යන්න. ඉතින් යහපත් දෙයකට කැමැත්ත ඇති කර ගන්නට නම් ස්වාමීන් වහන්සේ සරලම පැවසු ආකාර දේශනා කළ ආකාරයට අප එහි ඇති ආනිශංසය පැහැදිලි කරන්නට ඕනේ. ඒ වගේම තේරුම් ගන්නට ඕනේ. ඒ වගේම එය නොකිරීමෙන් ඇතිවන ප්‍රතිවිපාකත් අපි තේරුම් ගන්නට ඕනේ. තේරුම් කරවන්නට අවශ්‍ය වෙනවා. ස්වාමීන් වහන්සේ දැන් තවත් ගැටලුවක් තමයි බොහෝ දෙනෙකුට තියෙන යහපත් දෙයක් කරන්න කැමැත්ත ඇති වෙනවා. නමුත් කරගන්නට අපහසුයි. කැමැත්ත තිබුණත් සිද්ධ කරගන්නට බැරි වෙන අවස්ථාවක් තියෙනවා. මේට හේතු සම්නාස. ඔව් බොහොම මේවා ඉතින් අපේ ප්‍රායෝගික ගැටලු මේ මේවා අතරම සාකච්ඡා කිරීමේ තියෙන වටිනාකම කොච්චරද කියලා කියන්න බැරි තරම් යහපත් කරුණු කරන්න ගියාම නේද වැඩි දුර දෙනකොට ඒක තියෙනවා වැඩිපුර දෙන දෙනවා කැමැත්ත තියෙනවා කැමැත්ත තිබ්බත් කරගන්න බෑ. කැමැත්ත තිබ්බත් කරගන්න බැරි මම මෙන්න මෙහෙම කිව්වොත්. මට උවමනාව තියෙනවා මම කඹෑදීමේ තරඟයට ගිහිලා කියන්නේ. කඹෑදීමේ තරඟයට ගියාම දෙපැත්තටම තියෙන කැමැත්ත මොකද්ද? ඒ පැත්තට කඹය අද ගන්න. ඒක කට්ටියකට බැරි වෙනවා. කැමැත්ත තිබ්බත් බෑ. කැමැත්ත තිබ්බත් බෑ. ඇයි ඒ? වඩා ප්‍රබල වඩා ප්‍රබල පැත්තට යනවා. හරිද? මට ඇත්තටම කැමති දෙකක් ඇති වෙන අවස්ථා තියෙන වෙලාවල් තියෙනවා. ඒකයි ඔය සිද්ධිය බලන්න හොඳට කැමති දෙකක් ඇති වෙන අවස්ථා තියෙනවා. උදාහරණයක් විදිහට මම යනවා මේ මොකක් හරි උත්සවයකට ගිහිල්ලා ගේට් වෙන ඇතුල් වෙනවා. මේ පැත්තේ ඉන්නවා කැමති කට්ටිය. මේ පැත්තේ ඉන්නවා තවත් කැමති කට්ටිය. මට වැඩියෙන් කැමති තියෙන දකුණු පැත්තේ ඉන්න කට්ටියට. මගේ මේ කිලෝ 80 හැරෙන්නේ කොයි පැත්තටද? වැඩියෙන් කැමති පැත්තට හැරෙනවා. අර පැත්තට යන්න මට කැමැත්ත තියෙනවා. නමුත් මාව නිකම්ම ඇදෙන්නේ මෙහාට. නේද? එහෙනම් තේරෙනවද කැමැත්ත තිබ්බත් මට ඒක කරගන්න බැරි වෙනත් දේවල් පිළිබඳව තියෙන කැමැත්ත වැඩිපුර තියෙන හින්දා නේද කැමැත්ත වැඩිපුර තියෙන හින්දායි අපිට වෙනත් දේවල් ගැන කැමැත්ත වැඩිපුර තියෙනවා නම් ඒක ඒ පැත්තට ඇදිලා යන ගතිය තියෙනවා හොඳ දේ එතෙන්දි ලොකුම ප්‍රශ්නේ තියෙනවා කැමැත්ත කියන එක දෙපැත්තකට තියෙනවා ඒක තමයි ඒකට කියනවා ප්‍රතිවිරුද්ධ චෛතසිකයක් කියලා අපි කතා කරා ඊයේ පෙරේදා අභිධර්මානුකූලව ගත්තත් කැමැත්ත කියන එක කුසලයේහිත් අකුසලයේහිත් දෙකටම තියෙන මේ ධර්මතාවයක් හිතේ උපදින. ඒකට කියන්නේ කොයි වගේද දන්නවද? ධර්මයේ අර්ථ දැක්වීම තියෙන්නේ කපටි යාළුවා වගේ කියලා කැමැත්ත කියන්නේ. කපටි යාළුවා කියන්නේ කපටි යාළුවෝ ඉන්නවනම් එයා මොකද කරන්නේ? අපි හොඳ දේ කරද්දිත් අපි අනුමත කරනවා. නරක දේ කරද්දිත් අපේ හිතේ දේ කියලා අනුමත කරනවා. ඒ වගේ අපි හොඳ පැත්තට හැරෙනකොටත් කැමැත්ත අපිට දව කරනවා. කැමැත්ත තමයි පෙර ගමන් කරු. එයා තමයි අපි අරයන්නේ. නරක දේ කරද්දිත් එතකොට දැන් අපේ මාරුවෙන් මාරුවට හිතක කැමැති දෙකක් ඉපදෙනවා. යහපත් දෙයට උපදින කැමැත්තට වැඩිය අර සංසාරගත පුරුද්ද හින්දා අයහපත් දෙයට උපදින කැමැත්ත වැඩි වෙන්න පුළුවන් හුඟක් අයට. ඒ වගේ වෙලාවක සහ සංසාරගත විතරන්නේ මේ ජීවිතේ ආශ්‍රය කරපු දේවල් හින්දා ඒ වගේ වෙලාවක අර යහපත් දේ කරන්න කැමැත්ත තියෙනවා. හරි. නමුත් මේක ක්‍රියාත්මක කරගන්න බැරුව යනවා. ක්‍රියාත්මක කරගන්න බැරුව යනවා. බැරි වෙන්න හේතුව අන්නර වෙනත් දේවල් වලට මේ අපේ මේ යහපත් දේට තියෙන කැමැත්ත ප්‍රබල නැහැ. සමහරවිට ඒක ඒකින්ද කුසිතකමට යට වෙලා යනවා. නේද? ඔව් මම මේකට කැමති තමයි මම මේකට කෑම කාලා මේ වැඩේ කරනවා. කෑම කාලේ වුණාට පස්සේ කුසිතමට යට වෙන්නේ එහෙමයි. කෑම කාලේ වුණාට පස්සේ කාපු ගමන් හින්දා බෑ තව ටිකක් වෙලා ගිහිල්ලා මේක කරා. කැමැත්ත තියෙනවා හොඳටම. මේක කරගන්න ඕනේ කියලා කැමැත්ත තියෙනවා. ඊළඟට මට හෙට ගමනක් යන්න තියෙනවනේ ගිහිල්ලා ඇවිල්ලාම පටන් ගන්නවා. ඊළඟට ගිහිල්ලා ආවට පස්සේ ගිහිල්ලා ආවා විතරයිනේ අමාරුයි. ඊළඟට මට අසනීප වෙන්න වගේ ඒකින්ද ඇඟ රිදෙනවා වගේ ඒකින්ද පස්සේ පටන් ගන්නවා. ඊට පස්සේ අසනීප වුණාට පස්සේ අසනීප වෙලා හොඳ වුණා විතරයි දැන්ම බෑ. <laughs> ඔය විදිහට එක එක හේතු අරගෙන ඒ හේතු උඩ මේ කැමැත්ත යන්නේ නැහැ. ඒකට කියනවා කුසීතකම කියලා. ඊළඟට වෙනත් දේවල් වලට තියෙන ප්‍රබල කැමැත්ත. ඉතින් මේ වගේ දේවල් එක ආයත් තියෙන ප්‍රබල කාරණාවක් තමයි ඔය මේ දැකලා කැමැත්ත ගොඩක් වැඩි වුණොත් මොකද වෙන්නේ? මොකක් කරගන්න බැහැ. හරි අපි ඊ පෙරේදත් කතා කරා වගේ කැමැත්ත ඒකට කියන උද්දච්චයට යන කැමැත්ත කියලා. ඉතින් ඒ කියන්නේ අපි ඒකද කියනවනේ අර නේද ඕනවට වඩා අවශ්‍යතාවය වැඩි වුණාම ඒකේ ඒකේ සීමාව පැනනට පස්සේ නොසන්සුන් වෙනවනේ. ඒ කියන්නේ කොරස් කටේවත් අත දාගන්න බෑ කියලා හදිස්සි වුණාම කියලා ඒ හදිස්සි වෙන කැමැත්ත ගොඩාක් වැඩි වුණාම ඒක සමතුලිත කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන සමතුලිත කරගත යුතු බව. ඉතින් මේවා හරියට අධ්‍යයනය කරන්න ඕනේ අපි අධ්‍යයනය කරපුවාම ඇත්තටම අපිට ආසහිතෙන්න ඕනේ මේ කතාවල් වලදී බුදුහාමුදුරුවෝ මේ දේශනා කරලා තියෙන විදිහ අපි මේ අපිට මේ සම්මතුලිතව අපේ අරමුණු වලට යන්න මේ මනෝවිද්‍යාත්මක කොච්චර ප්‍රබල වැඩපිළිවෙලක් මේක තුල තියනවාද ලෞකික අරමුණු වලට යන්න ඕවා ඔක්කොම ඕන වෙනවද නැද්ද නේද එතකොට එහෙනම් ලෞකික අරමුණකට යන්න කෙනෙක් උත්සාහ කරන කෙනෙකුටත් මේ ඡන්දය කියන එක ඒ අරමුණෙහි අධ්‍යාපනය ගන්න ළමයින්ගේ අධ්‍යාපනයේ අරමුණෙහි ළමයාට ලොකු කැමැත්තක් උපදවන්න ඕන අපි ඒ උපදවලා ඒක ඒ කැමැත්ත තියෙද්දි කරගන්න බැරි වෙන එක ළමයාගේ අසරණකමක්. ව්‍යාපාරිකයෙක් ගන්න ඒ ව්‍යාපාරය දියුණු කරගන්න එයාට මුලදී පුරා කැමැත්තෙන් පටන් ගත්තට ඒක ආපහු යනවා. එහෙනම් ඒ වගේ මේ ඒ කැමැත්ත තිබ්බත් කරගන්න බැරුව හිර වෙලා ඉන්න අයට අපි තල්ලුව දෙන්න ඕනද නැද්ද සමාජයේ? නිවන් දකින්න නම් එහෙම තල්ලු කරන්න ඕන. ඒ අරමුණු වලදී එහෙනම් මේකට මම නිකන් කියන්නේ හෙට කතා කරන්න ඕන මාතෘකාවයි. ඒ කියන්නේ මේකට ජාතික වැඩ පිළිවෙලක් ඕනේ අත්‍තරම. මොකද මනස සකස් කරොත් තමයි මනස සකස් කරොත් තමයි සියල්ල සිද්ධ වෙන්නේ. ඒත් අපේ නැතිම වැඩ පිළිවෙල මොකද්ද? ඒ ඒවා පිළිබඳව නේද? ඉතා ප්‍රමාණිකුල වැඩ පිළිවෙල සකස් කරොත් අපේ ළමයි දියුණු වෙන එක කොහොමද නවත්තන්න බෑ. සම්හස දැන් කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන් දැඩි කැමැත්තක් තිබුණා තවත් බලපෑම් තියෙනවා මං ඉන්න මගේ ඉන්න මං ආශ්‍රය කරන පරිසරය මගෙන් ජීවත් වෙන පරිසරය එනදි බාහිර බලපෑම් මට තියෙනවා. ඒ නිසා මේ දේ කරගන්න බෑ මට කැමති වුණත්. ඒ වගේ කාරණාවක සානස උපන්සිගේ අදහස. ඔව්. ඒ කියන්නේ හරිම මේ ඒ කියන්නේ මාව ටිකක් අමාරු දාන වගේ ප්‍රශ්නයක් දෙකක් මට එකපාරට හිතුණා නැහැ. වුණත් ඒක හරි ප්‍රබල කාරණාවක්. අපි දැන් අහලා තියෙනව නේද? කුමන බාධක තිබ්බත් ජයගෙන යන අය ගැන. සමහර අය පොඩ්ඩක් බාධා එනකොට මොකද වෙන්නේ? එයාලා වැටෙනවා. සම්පූර්ණයෙන් වැටෙනවා. සමහර අය කොයිතරම් බාධා තිබ්බත් ඒ බාධා මැඩගෙන යන ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒ ඒ තමයි අර අනිත් දේවල් වලට තියෙන දැන් අපි අපි පරිසරය කියලා ගන්නකො සමහර අය මහා කර්කස පරිසරවල ඉඳගෙන අර නෙළුම් වල මඩෙන් පිපිලා යනවා වගේ මහා සමහරලාට සමහර බීමත් පියවරු ඉන්න දුස්සීල මව්වරු ඉන්න පරිසරවල ඒ එවැනි අම්මා තාත්තලා ළඟ එවැනි සහෝදරයෝ ළඟ එවැනි වටපිට පරිසරයක් තුල ඉපදිලා සහ ඒ වගේ පරිසරයකින් අපූර්වට බේරිලා තමන්ගේ අවශ්‍යතාවයට එන අය ඉන්නවා. ඒ වගේම මේ හොඳ තැන්වල ඉපදිලා ආපහු යන අයත් ඉන්නවා. ඉතින් මේ හැම දෙයකටම හේතුව තමයි ඒ ප්‍රබල කැමැත්ත කියන එක එක අඩු වෙනවා යට යනවා අර දේවල් වලට උපදින කැමැත්තක් හින්දා. දැන් දුස්සීල දේවල් වලට නැත්තම් අනවශ්‍ය දේවල් වලට කැමැත්ත ඉපදින එකමයි ඒක හේතුව. අරකට ප්‍රබල කැමැත්තක් තියෙනවා. ඊටත් වැඩි ප්‍රබල කැමැත්තක් ඇති වෙනවා. වෙන දෙයක්. ඒතර ප්‍රබල කැමැත්ත තිබ්බත් මෙයාට කරගන්න බැරි වෙන්නේ ඒකයි. හැබැයි අර අභිභවා යන තරමට මේ කැමැත්ත ප්‍රබල කරගත්තොත් අවශ්‍ය අවශ්‍ය හැම තැනකදීම මෙයා මේ ඊට ආසාවල් ඇති වෙන දේවල් උදාහරණයක් විදිහට අපි ගමු පාඩම් කරන ළමයෙක් සහ ටෙලිෆෝන් එකක් අතර තියෙන සම්බන්ධයක් ගන්න. හරිද? ඒතකොට මේ ළමයාට ප්‍රබල කැමැත්තක් තියෙන පාඩම් කරන්න. ප්‍රබල කැමැත්තක් ඇති වෙනවා දුරකථනයේ තියෙන දෙයකට. හරිද? ඒක ඔයක පරිසරයෙන් නැත්නම් රූපවාහිනියේ දාලා තියෙන දෙයකට එයාට ප්‍රබල කැමැත්තක් ඇති වෙනවා. ඉතින් මේ දෙකේදී අපිට ප්‍රයාව පුහුණු කරන්න වෙනවා මීට වැඩිය මේක ප්‍රබල කරගන්න. හරිද? එහෙම ප්‍රබල කරගත්තොත් එයා සියලු බාධක ජයගෙන යනවා. ඒක ඇත්තටම ශරීරයක් කෙනෙක්ගේ කෙනෙක් කායික ක්‍රීඩාවකින් ජය ගන්න කය පුහුණු කරනවානේ. නේද? කායික ක්‍රීඩාවකින් ජය ගන්න නම් එයා කය පුහුණු කරනවා කොච්චර කල් පුහුණු කරනවද? මාස ගණන් පුහුණු වීම කරනවා. ඉතින් ඒක ක්‍රමානුකූලව කරනවා. මාස ගණන් උදේ හවස කරන්න ඕනේ උදේ හවස කරනවා. ඒකට අවශ්‍ය කරන ආහාර වෙනමම එයාට වෙනම පද්ධතියක් තියෙනවා. එයාට වෙනමම ඒ කියන්නේ ඔය කියන පැකේජ් එකක් තියෙනවා. වෙනම මේ විදිහටයි කරන්න ඕනේ කියලා. ඒවා හදලා දෙනවා එයාලට. දීලා මේ ආහාර ගන්න ඕන, ඔයා මේ විදිහට හැසිරෙන්න ඕන, ඔයා මෙතන මේ විදිහට කටයුතු කරන්න ඕන, ඔයා මත්පැන් ගන්න බෑ. හරිද? මේ වගේ තියෙන ක්‍රමයක්. මොකද ඒ ඒ අරමුණට යන්න. නේද? ඒ කය වගේම හිතත්. හිත පුහුණු කරන වැඩපිළිවෙල ගැන කොතනද කතා කරන්නේ නේද වාදක ජයගෙන යන්න නම් එහෙනම් හිත ප්‍රැක්ටිස් කරන්න ඕන පුහුණු කරන්න ඕන උපරිම තලයකට අරයි යන්න ඕනේ එතකොට අර ආපස්සට ඇදෙන්නේ ඒ අය කුමන පරිසරයක ඉඳන් යනවා නැත්නම් අයිත් අර හිතෙන මට ලොකු කැමැත්තක් තියෙනවා මේ පරිසරේ මට බාධා වුණා කියලා පරිසරේ බාධා වෙන්නේ අර ලොකු කැමැත්තට වඩා ලොකු කැමැත්තක් වෙනත් පරිසරයේ එන එන බාධාවට එන බාධාව මැඩගෙන ඇදගෙන යන්න අවශ්‍ය කරන කැමැත්ත ප්‍රබල කරලා තියනවා. හොඳයි ස්වාමීන් වහන්සේ මේ බොහොමත්ම පැහැදිලි ඔබ වහන්සේ මේ ඒ පැහැදිලි කිරීම කරන අතරතුරේ මේ දැන් ඔබ වහන්සේ සඳහන් කළා ඇත්තටම ඊටමත් දූෂිත පරිසර වලින් පවා බොහොමත්ම සිල්වත් ගුණවත් චරිත මතුවලා තිබෙනවා. අර අපේ අම්මලා දාස්සලා නරඹන අය සහ දන්නවා ඇති කතාව තියෙන ස්වාමීන් වහන්සේ ගිලිමලෙත් ඇත දතසුද්දෝ කියලා ඒ වගේ ඉතින් ඔබ වහන්සේ සඳහන් කළ ආකාරයට කැමැත්ත ප්‍රබල නම් ඒ දෙයට යොමු වෙනවා નિરાයසෙන් සමිනහස. දැන් ඔබවහන්සේ මේ අපිට පැහැදිලි කර දෙන අතරදොරේ සමිනහස නිතර නිතර සිහිපත් කරපු දේශනා කරපු කාරණාව තමයි මේ කැමැත්ත ප්‍රබල කර ගැනීම. දැන් කැමැත්තක් ඇති කරගන්න ඕනේ කියලා ඔබවහන්සේ පළමුව දේශනා කළා. දැන් ඔබවහන්සේ මේ කැමැත්ත ප්‍රබල කර ගැනීම, කැමැත්ත ප්‍රබල කර ගැනීම කියන කාරණාව වරින් වර ඉස්මතු කරලා. සෝනර මේ කැමැත්ත ප්‍රබල කරගන්නට අපි මොකද්ද කරන්න ඕනේ? ඔව් ඒක තමයි වැඩි දැන් කැමැත්ත ඇති කරගත්තට මදි ඒ කැමැත්ත ප්‍රබල කරගන්න ඕනේ නැත්නම් අර දුබල වුණොත් එහෙම ඒ කැමැත්ත ඉක්මනට අහෝසියලා යනවා මම හිතන්නේ අත්දැකීම් කියලා කිව්වොත් කොච්චර අද්ද වෙච්ච වැඩේ ගැන එහෙම හ්ම් මගේ තිබු කොහොම ගාක් වෙලාවට කියන්නේ අපි පාසලේ අපි අපි පොඩි කාලේ ඉන්න කාලේ හ්ම් ඉතින් මටම වෙච්ච සිද්ධියක් තමයි මම මේක නම් කියන්නේ ඇත්තටම මම ගොඩ වාරයක් කියලා හැමෝටම වෙලා දෙන හින්දා හ්ම් මට මතකයි අපේ පාසලේ අපේ හිතේ සහෝදර ශිෂ්‍යෙක් එයාගේ ඉතත් රෑන්ක් මේකේ තිබු දිස්ත්‍රික් රෑන්ක් මේකේ ලංකාවෙන් පළවෙනියා වෙලා දැන් මේ මොකද වෙන්නේ දැන් ඉතින් එයාට ලොකු උත්සවයක් ලොකු කීර්තියක් ලොකු ප්‍රශංසාවක් ලැබෙනවානේ දැන් මොකද වෙන්නේ අපිට එතකොට අපි හිතනවා අවුරුදු දෙකක් තව තියෙනවා මම තමයි ඊළඟ සැරේ ඔය කතානායකයා වෙන්නේ මම තමයි නේද ගෙදර යනවා කාමරයස් කරනවා වේගෙන් වැඩ කරන්න පටන් ගන්නවා ඉතින් බලන්න ඕනේ වැඩ නේද නේද විභාගයක් ඉවර වෙනකොටත් කවුරුත් එහෙමයි නේද විභාගයක් ඉවර වෙනකොට නේද ඊළඟ සැරේ විභාගය කරන්න වෙනවා කියලා තේරෙනකොට අමාරු වෙනකොට එහෙම තමයි කවුරුත් නේ දවස් කීයද නේ දවස් කීයද ඇයි මේ මේක ප්‍රබල නෑ ඒ කැමැත්ත එක මොහොතක ප්‍රබලව ඇති වුණා නම් නේද නමුත් ඒක දිගටම ප්‍රබලව පවත්වා ගන්නත් බෑ ඉතින් මේක ප්‍රබලව කරගන්න යම්කිසි වැඩ පිළිවෙලක් අපි ළඟ තියෙන්න ඕනේ ඒකට මොකක් හරි ප්‍රායෝගික වැඩ පිළිවෙලක් තියෙන්න ඕනේ කැමැත්ත විතරක් නෙවෙයි ඕනම හැඟීමක් ප්‍රබල වෙන්නේ මොනවා කරපුවාමද කියලා බලන්න. හරිද? අපි උත්තර හොයන්න ඕනේ පොතෙන්ද උත්තර හොයන්න ඕනේ අපි ළඟ තියෙන උපකරණයෙන්ද? පොතේ තියෙන කරුණු අපේ තියෙන උපකරණයට ගලපලා මේකෙන්ම හොයාගන්න ඕනේ. මේකනේ වැඩේ කරන්නේ කොයි වෙලාවෙ හරි. එහෙනම් මේකට ගැලපෙන අර කියන්නේ ඔළුවට හරියන්නේ නැති තොප්පි මහවුවට හරියන්නේ නැහැ නේද? ඒවා හම්බුනාට වැඩක් නැහැ. එහෙනම් අපේ මේ මානසිකාරයේ උපදින වැඩපිළිවෙලට ගැළපෙන ක්‍රමවේදයක් ඕනේ. එහෙනම් අපි බලන්න ඕන හැඟීමක් ප්‍රබල කරන්න මොකද කරන්න ඕනේ කියලා. ඡන්දය කියන එකත් හැඟීමක්, චේතනාවක්. ඕනම හැඟීමක් ප්‍රබල කරන්න මොකද කරන්න ඕනේ කියලා මම තරහෙන් ඉන්නවා කාත් එක්ක හරි මට පොඩි තරහක් ආවා. පොඩි තරහක් ආවට පස්සේ මම මොකද කරන්නේ? මගේ වැඩ කරන ගමන් අනිත් ඒවා කරන ගමන් මම තරහෙන් නැවත නැවත මතක් කරනවා යා ගැන. තරහෙන් නැවත නැවත යාගෙන මතක් කරන්න මතක් කරන්න මතක් කරන්න මට තරහ අඩු වෙනවද වැඩි වෙනවද? ඔන්න තරහ වැඩි වෙනවා කියලා මම කියන්නේ. අපි දන්නවා තරහ වැඩි වෙනවා කියන එක. තරහ වැඩි වෙනවා කියන්නේ මොකද්ද වැඩි වෙන්නේ? තරහ කියන්නේ චේතනාවක්, තරහ කියන්නේ හැඟීමක්, ද්වේෂය. එහෙනම් ඒක වැඩි වෙනවා නේද? එහෙනම් ඒක වැඩි වෙනවා. වැඩි වෙන්නේ මොනවා කරලාද? ඒ ගැන හිතලා. ඒක තරහ වැඩි වෙන විදිහට හිතුවම. හිතන හිතන්න වැඩි වෙනවා. වැඩ කරන ගමන් එක එක ඒවා කරන ගමන් තමයි මේක කරේ. මම මොකද කරන්නේ? එහෙම එකක් කරන්නේ නැතුව එක තැනකට වෙලා ඉඳගෙන පුටුවකුල දැන් මට පොඩ්ඩක් තරහ ගියලා අනිත් වැඩ ඔක්කොම නවත්තනවා. නවත්තලා පුටුවකුත් වෙලා ඉඳගෙන දත් පුට්ටු කරගෙන එක දිගට එක දිගට එක දිගට අරගෙන තරහෙන් මෙනෙහි කරනවා. ඔය අවස්ථාව දෙකෙන් කොයි වෙලාවෙද වේගෙන් ඔක වැඩි වෙන්නේ? වේගෙන් තරහ වැඩි වෙනාට නොයෙකුත් වැඩ කරන ගමන් තරහෙන් මතක් කරගෙන ඉන්න කෙනාට පුටුවකුඩු වල තදින් මතක් කරගෙන ඉන්න කෙනාට පුටුවකුඩු වල තදින් ඒ ගැන මතක් කර කර ඉන්න කෙනාට වේගය වැඩි වෙනවා. එහෙනම් අන්න බලන්න එක තැනකට වෙලා අනිත් වැඩ නවත්තලා හෝ යමක් අවශ්‍ය කරන හැඟීමක් අපිට ඕනේ කියලා තේරෙනවා මට මේ හැඟීමේ ප්‍රබලත්වය මදි. මට මේක කරගන්න තියෙන ශක්තිය මදි. මගේ හැඟීම ප්‍රබල නෑ කියලා මට දැනෙනවා නම් තරහ වෙනුවට අපි ගමුකෝ තරහ වෙනුවට තරහ කියන එක හොඳ නැති හැඟීමක් නේ. ඒක වෙනුවට ඕන කරන්නේ මෛත්‍රිය කියන හැඟීම. මෛත්‍රිය තරහයි එකට උපදින්නේ නැහැ හිතක. ඒ දෙක ප්‍රතිවිරුද්ධ දෙකක්. ඒ දෙක එකවර උපදින්නේ නැහැ හිතක. එහෙනම් මට ඕනනම් මෛත්‍රිය වර්ධනය කරගන්න මම නොයෙකුත් වැඩ කරන ගමන් මෛත්‍රිය මෙනෙහි කරන ලෝකේ ගැන. එතකොට ඒක උපදිනවා. එහෙම නැත්නම් මම එක තැනකට වෙලා නිදහස් තැනකට වෙලා මෛත්‍රියම මෙනෙහි කර කර ඉන්නවා. නේද? එතකොට ඉක්මනට වේගෙන් ඒ හැඟීම වැඩෙනවද නැද්ද? එක තැනකට වෙලා නිදහස් තැනකට වෙලා උඩුකය ඍජුව තියාගෙන මෛත්‍රියම මෙනෙහි කර කර ඉන්නකොට මොනවද කරනවා කියලාද කියන්නේ? මෛත්‍රී භාවනාව කියලා කියනවා. නේද? දැන් අපිට තේරෙනවද භාවනාව කියන්නේ උතර මොකද්ද කියලා? භාවනාවෙන් කරන්නේ මොකක්ද මූලිකව? විදර්ශන භාවනාව ගැන මම මේ කියන්නේ. කුසල උත්පාද පරයය කියලා තියෙන ධර්මයේ කොටසක්. ඒ කියන්නේ කුසලයේ උත්පාදනය කර ගැනීම. දැන් උත්පාදනය කරගත්ත කෙනාට මේ කුසලයේ ප්‍රබල කරගන්න උත්සාහය කියන්නේ කුසල ඡන්දය ප්‍රබල කරගන්න. අපේ ජීවිතයට අවශ්‍ය කරන අර ලස්සන උදාහරණයක් බුදුහාමුදුරේ දේශනා කරලා තමාගේ කොඹරට වතුර අරගෙන යන කෙනා. නේද දියාලුවා කුඹරට වතුර අරගෙන යන්නාසේ තමන්ගේ හිත සකස් කරගන්න. එහෙනම් මම බලනවා මට මේ හැඟීම් මදි. මට මේ අරමුණට යන්න දැන් අපි විභාග කරන ළමයි කියන්නේ මේ ළමයට තේරුම් කරලා දෙනවා ඔයාට විභාගෙට කැමැත්ත මදි නම්. ඔයා එක තැනකට වෙලා මෙනෙහි කරනවා දොස්තර කෙනෙක් වුණොත් මොකද වෙන්නේ? හරි ඔයා දොස්තර කෙනෙක් වුණාම ඔයාට ලැබෙන ප්‍රතිලාභ නේද? ඉතින් මේ පොඩි එකෙක් නෙවෙයි දැන් සාමාන්‍යයෙන් ඕ ලෙවල් වගේ ඉවර කරපු එක්කෙනෙක් ඉතින් යා ලොකු එක්කෙනෙක් යාට උගන්වන්න ඕනේ. ඔයා මෙතන හදන්න ඕනේ. ඔයා මෙතන හදන්නේ කොහොමද? ඔයා ඒක ඒක එතෙන්ට ගියාම ලැබෙන දේ ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් මෙනෙහි කරන්න. යන්න බැරි වුණොත් වෙන දේ හොඳට මෙනෙහි කරන්න. මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? එයාට ඒකට තියෙන කැමැත්ත වර්ධනය වෙනවා. හරි ඒ වගේ අපිට ජීවත් වෙන්න අනවශ්‍ය කරුණු වලට අභිභව අවශ්‍ය සිතුවිලි වර්ධනය කරගන්න එක තැනකට වෙලා මුදිතාව, උපේක්ෂාව, කරුණාව හදන ඒකුත් දේවල් අවශ්‍ය කරන හැඟීම් වර්ධනය කරගන්න එක තැනකට වෙලා ඒවා වර්ධනය කරගන්න කරන මෙනෙහි කිරීම තමයි කියන්නේ භාවනාව. අනුස්සතිය කියන්නේ කියන්නේ බුද්ධානුස්සති, මරණානුස්සති, අසුභානුස්සති වගේ තියෙන අනුස්සතිය කියලා කියන්නේ ඒවා. එහෙනම් මේ මේ බුදුරජාණන් වහන්සේගේ වැඩපිළිවෙල අපිට දායාද වෙලා තියෙන, උරුම වෙලා තියෙන අපේ හිත අවශ්‍ය විදිහට සකස් කරගෙන ඉස්සරහට යන්න තියෙන දේ කියලා දැනෙනවද නැද්ද? නේද? දැනෙන්න ඕනේ. මට මෙච්චර භාග්යක් ලැබිලා තියෙනවා කියලා දැනෙන්න ඕනේ. මට මෙච්චර අවස්ථාවක් වෙන මගේ හිත සකස් කරගෙන හිත දිහා ඇබිලා බලලා ඒක හදාගෙන අවශ්‍ය විදිහට යන්න. එහෙනම් ප්‍රබල කරන්න නම් කරන්න ඕනේ ඒ ප්‍රබල වෙන ආකාරයේ ආකාරයට මෙනෙහි කිරීම කරන්න ඕනේ. ඒක Taman තනියම කරන්න ඒ මෙනෙහි කිරීම දන්නේ නැත්නම් බෑ. ඒකට ගුරුවරේ නැත්නම් මඟ පෙන්වීමක් පොතක් පතකින්ම මඟ පෙන්වීමක් අවශ්‍යයි. හොඳයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අදහස් දක්වන අතරතුරේ මම හිතන්නේ මේ කැමැත්ත ප්‍රබල කරගන්නට අප සිදු කළ යුත්තේ කුමක්ද කියන කාරණාවට වගේම මා මේ ඊළඟට ඔබ වහන්සේගෙන් දැන කියා ගන්නට සිටි කාරණාවරත් මම හිතන්නේ යම්කිසි ප්‍රවේශයක් ඔබ වහන්සේ ලබාගත්ත මේ ඇතිවන දැන් අපි යම්කිසි යහපත් දෙයකට කැමැත්ත ප්‍රබල කරගත්තත් නැවත එය නැති වී යන අවස්ථාවල් තිබෙනවා. ඉතින් එයට සිදු කළ යුතු කුමක්ද කියන කාරණා පිළිබඳව උන්වහන්සේගෙහි මූලාරම්භයක් ලබා ගන්න තැනක අපි මේ පිළිබඳව සහෝදරට කතා කරලා තියෙනවා. ඔව්. කැමැත්ත ප්‍රබල කරගන්න ප්‍රබල කරගත්තට ඒ පවත්වාගෙන යන්න පවත්වාගෙන යන්න දීර්ඝ වශයෙන් අමාරු හුඟක් අයට. ඒ මොකද වෙන වෙන දේවල් සිද්ධ වෙනවා. එතන හරියටම දැන් මට පේන හැටියට අපි මේ කතා කරන දේවල් හරියටම අපේ හිතේ තියෙන වැඩ පිළිවෙලට අපි කියන්නේ අර තිතටම කතා කරනවා කියලා හරියටම නේද දෙහෙටම දෙන්න තැනට කතා කරනවා කියලා ඒ වගේ පොයින්ට් එකටම කතා කරනවා කියන එකයි සියලු දෙනාටම පොදු කාරණාවක් මේ කාරණාව. ඒක ඒකේ වටිනාකමක් තියෙන්නේ අපේ ජීවිත සකස් කරගන්න කියලා. ඒ කියන්නේ අපිට තියෙන ඉතා ප්‍රායෝගික ගැටලුවක් නේ අපි අපිට එකපාරටම කැමැත්තවල් ඇති වෙනවා ඒක අපි ඇතිත් කරගන්න පුළුවන්. ඒ වගේම වේගෙන් නැතිලා ඇති. එහෙනම් වේගෙන් නැතිලා යනවා. ඉතින් මේක පවත්ත ගන්න ඕනේ. පවත්ත ගන්න නම් ඇතිවෙච්ච විදිහට ඇතිවෙච්ච යම් ක්‍රියාකාරකමක් තියෙනවා දැන් අපි හිතමු අපේ නිකන් ලෞකික දෙයක් ගන්න. මට එක දිගට මගේ ටැප් එකේ වතුර එන්න නම් මම ටැංකියට වතුර පුරවලා තියන්න ඕනේ. නේද? එක දිගට ටැප් එකේ වතුර එන්න නම් මට ඕන වෙලාවට ගෙන්න ගන්න නම් ටැංකියේ වතුර තියෙන්න ඕනේ. ඒක වගේ. එක දිගට මේ කැමැත්ත තියෙනවා කැමැත්ත ඇති වුණේ මොනවා කරලාද? මෙනෙහි කරලා. කැමැත්ත මට ඇති වුණේ කැමැත්ත ඇති වෙන විදිහට මෙනෙහි කරලා. එහෙනම් දැන් මට කියන්නේ මම ඔතෙන්ට එන්න ඉතලා අර ශාරීරික ප්‍රශ්නෙට මම අපු ආයසරා දක්ෂතාවය. ශාරීරික දක්ෂතා ඇති කරගන්නවා ක්‍රීඩිකාවෝ ක්‍රීඩකයෝ. හරිද? එයාලා ඒක පවත් ගන්න මොකද කරන්නේ? පුහුණු වීම. පුහුණු වීම අකණ්ඩ. අකණ්ඩව. වචනේ ඒද කියලා බැලුවේ මම මේ. පුහුණු වීම අකණ්ඩව ක්‍රමානුකූල ක්‍රමවේදයකට. නේද? අකණ්ඩව කරනවා. වෛද්‍යවරයෙක් යම් කිසි ප්‍රතිකාරයක් කෙනෙකුට ලබා දුන්නොත් ක්‍රමානුකූල පරතරයකට හරියට පිළිවෙලකට ඒ ප්‍රතිකාරය ලබා දෙන අර රෝගය නැති වෙනකම්. එහෙනම් මේ කැමැත්ත ඇතිවෙච්ච ප්‍රබල කැමැත්ත පවත්වා ගන්න නම් එයා ක්‍රමානුකූල ක්‍රමවේදයකට නැවත නැවත අකණ්ඩව ඒක මෙනෙහි කරන්න ඕන. බලන්න කර්ණින සූත්‍රයේ මෛත්‍රිය වර්ධනය කරන ආකාරය දේශනා කරලා තව එක තැනක තියෙනවා තිට්ටං චරං නිසින්නෝවා සයනෝවා. සතර ඉරියව්වේදී මෙනෙහි කරන්න කියලා මෛත්‍රිය. හරිද? ඉතින් ඒ වගේ මේ අපි කර කළ යුතු තියෙන්නේ සංවිධානාත්මක චරිතයක් නම් තමන් හිත ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. හරිද? මම ඔකේ ඊයේත් මතක් කරා. සැලසුම් හදන්න ඕනේ. හරියටම සැලසුම් හදන්න කොයි වෙලාවටද දන්නවද? මම මගේ වැඩේ කරගන්න ඕනේ. අපි තුන් මට ඉන්න යාළුවෙක්. දැන් ඔය කුසලය කියන ඔය ඡන්දය කියන්නේ යාළුවා කියලා හිතන්නකෝ. යාළුවා ප්‍රබල වෙන යාළුවා ඇමති කෙනෙක් වෙලා ඉන්න වෙලාවක නේද මං ගිහලා වැඩේ කරගන්නවා. නේද මට මට මොන හරි වැඩක් එයාගෙන් කරගන්න තියෙනවා නම් එයා බලවන්ත වෙච්ච වෙලාවක තමයි දුබල වෙලාවට ගිහලා තියාර කරන්න බෑනේ. ඒ වගේ මගේ යාළුවා තමයි යහපත් ඡන්දය. කුසල ඡන්දය මගේ යාළුවා. ඒ කියන්නේ මට හොඳටම ඡන්දය ලැබිච්ච වෙලාවක් තියෙනවා. හොඳට ප්‍රබල වෙච්ච වෙලාවක් තියෙනවා. උදාහරණයක් කිව්වොත් ළමයෙකුට මම අර කිව්ව දේ ගන්නකොට මට හිතුණා හරි මම පළවෙනිය වෙනවා කියලා. හරිද? ඒ හිතිච්ච වෙලාවේ තමයි ඒ හිතෙන එක ආය අඩුවෙන් නැති විදිහට සැලසුමක් හදන්න ඕනේ. හරි. ඒ හිතෙන එක දැන් අර ක්‍රීඩාවකින් ජය ගන්න බලාපොරොත්තු වෙන කෙනා එයා ක්‍රමානුකූල පුහුණු වීම පිළිබඳ සැලසුමක් තියෙන යාට. නේද? මට තියෙන මගේ අරමුණට යන්න මට තියෙන ප්‍රබලම සාධකය තමයි අරමුණ කෙරෙහි තියෙන කැමැත්ත. නේද? අරමුණට යන්න අරමුණට යන්න මට තියෙන ප්‍රබලම සාධකය තමයි අරමුණ කෙරෙහි තියෙන කැමැත්ත. එහෙනම් මම මොකද කරන්න ඕන? අරමුණ කෙරෙහි තියෙන කැමැත්ත පවත්වා ගැනීම සඳහා සලස්මක් හදන්න ඕනේ. ඒ සලස්ම හදන්නේ මම. ඒ සලස්ම මට හදන්න තියෙන සුදුසුම වෙලාව තමයි අරමුණේ කෙරෙහි ලොකුම කැමැත්තක් ඇති වෙච්ච වෙලාව. එහෙනම් කලදුටු තැන වල ඉහගම්. <laughs> ඒ වගේ තමයි. මෙයා උපරිම කැමැත්තක් තියෙන වෙලාවේ මම ඒ කැමැත්ත කැඩෙන්නේ නැති විදිහට සැලැස්මක් හදනවා. හරිද? එහෙනම් අනිවාර්යයෙන්ම දවස් දෙකකට තුනකට සැරයක් නැත්නම් දවසකට දෙසරයක් මෙන්න මේ වෙලාව මම යොදා ගන්නවා මේක මෙනෙහි කරන්න. මේ වෙලාව මම අනිවාර්යයෙන් මේක මෙනෙහි කරනවා. මෙනෙහි කරාද කියලා බලන්න අර තමන්ගෙම මම හැමදාම කියන්නේ බෞද්ධයාට පුළුවන් පොඩි දින පොතක් පාවිච්චි කරන්න ඔය හැමදේට ඒ දින පොතේ නොයේකුත් දේවල් තියෙන්න ඕනේ. දින පොතේ තියෙන්නේ අක්කලා ගෙදර ගියා නංගිලා ගෙදර ගියා අර වටක් කෑවා අන මොන ඕව නෙවෙයි. ඒ වගේ අපේ කට්ටිය කියන්නේ දිනපොත කියන්නේ තමන්ගේ ජීවිතේ සාර්ථක අසාර්ථක භාවය පිළිබඳ නිදාගන්න ඉස්සෙල්ලා තබන සටහන. හරිද? ඒකේ තියෙන එක එක දේවල් තියෙනවා මේ හිත පාලනය කරන අයට අර කෙනෙකුට බලපුවම පිස්සු හැදෙනවා වගේ තේරෙන්නේ ඒක මහා අටල මෙට්ටල ගොඩේ තියෙන එකක් වෙන්න පුළුවන් ඒ දිනේ ඉස්සරහා. නමුත් ඒක Tamanට අවශ්‍ය කරන සංකේතවලින් එක එක නොටේෂන් වලින් Tamanට පුළුවන් වෙන්න ඕනේ එක එකව දාගන්න එක. හරි මම මෙච්චරක් භාවනා කරා අද දවසේ. හරි මම මෙන්න මේ ඉතින් කමන්නේ. ටී අවුරුද්ද ලියා ගන්නවා මේ ඔක්කොම ලියන්න ඕනේ කවුරු හරි බැලුවොත් හොඳ නැහැ කියලා හිතනවා ලියා ගන්න ඒකේට කෑලි දාලා නේද මගේ ටාගට් එක මෙහෙ හදපු වෙලාව මම අනිවාර්යෙන් දවසකට එක සැරයක් මගේ ඉලක්කය මෙහෙ කරන්න ඕනේ හරිද ඒකට මම කොච්චර කාලයක් ගත කරනවද ඒක දාගත්ත වෙලාවක් තියෙනවා ඒ වගේ අර සැලැස්ම හදාගන්න මම දන්නවා දැන් දන්නවා මං හරියටම මට මොන දෙයකට කැමැත්ත හිතුණත් ඒ කැමැත්ත මගෙන් අයින් වෙලා යන්න පුළුවන් එහෙනම් මම මොකද කරන්න ඕනේ මේ කැමැත්ත අයින් වෙලා යන්නේ නැති විදිහ වැඩ පිළිවෙලා කැමැත්ත ඇති වෙච්ච වෙලාවේ ඉක්මනට දිනපොතු දිගාරලා හරි ඉක්මන් තරස්මක් හදනවා මේකේ කලබුදු කරන වලක ගන්න කියලා තමන් එක්කයි මේ මේ මේ සටන තියෙන කාත් එක්කද ඇත්තටම කියන්න බලන්න මාව අසාර්ථක කරන ලොකුම වැඩ පිළිවෙල ඉදිරිපත් කරේ කවුද මගේ හිත නේද මාව අසාර්ථක කරන ලොකුම වැඩ පිළිවෙල ඉදිරිපත් කරේ මගේ හිත හැබැයි මේව හරව ගත්තොත් හොඳ පැත්තට මාව සාර්ථක කරන වැඩ පිළිවෙල ඉදිරිපත් කරන්නේ මගේ හිතෙන්මයි ක්‍රියාත්මක කරන්නේ එහෙනම් මම මෙයා පොඩ්ඩක් හරි සාර්ථක වෙච්ච වෙලාවට මම ඉක්මනට සරස්මක් හදාගන්න මේක අඩු වෙන්න දෙන්නේ නැති වෙන්න ඒකට ඒක දවස ගානේ මම පරීක්ෂා කරලා බලනවා ආ මේ දැන් අඩු වෙලා හරි අඩු වෙන්න දෙන්නත් පවත්වාගෙන යන්න අවශ්‍ය කරන මෙනෙහි කිරීම කරන්න සැලැස්මක් හදාගන්න ස්වාමීන් වහන්සේ ඊටාත්ම පැහැදිලි අපට උපවහන්සේ අපිට පැහැදිලි කරලා දුන්නේ මේ යම් කිසි යහපත් දෙයක් පිළිබඳව ඇති කරගත්ත කැමැත්ත ඒ කැමැත්ත ප්‍රබල කරගත්තාට නැවත එය දුබල වෙන්නට නොදී පවත්වාගෙන යාම කොයි ආකාරයෙන්ද සිද්ධ කරන්නේ කියන කාරණා පිළිබඳව ස්වාමින්වහන්සේ ඒ අදහස් දැක්වීමේදී දැන් මේ මේ අද දවසේදී මා ස්වාමින්වහන්සේගෙන් දැන කියා ගන්නා කරුණු කාරණා මේ ගැටලු සියල්ල එකකට එකක් සම්බන්ධයි. ඉතින් ස්වාමින්වහන්සේ මේ මේ ගැටලුවට ලබා දුන් පිළිතුරෙන්ම ඊළඟ ගැටලුවටත් මට යොමු වන්නට හැකියාව ලැබෙනවා ස්වාමින්වහන්සේ මේ ඔබ වහන්සේ දැන් මේ මේ කාරණා පැහැදිලි කරන්න ගත්ත බොහෝ සෙයින් ගත්ත උදාහරණයක් තමයි මේ අධ්‍යාපන ලබන දරුවන් පිළිබඳව වන ගැටලුව. එතනදී ඔබ වහන්සේ මේ මේ මූල ධර්මයක් හඳුන්වලා දෙනවා මේ කාරණාව ස්වාමීන් වහන්සේ අධ්‍යාපනය වැනි ලෞකික කාරණාවන්ට අප භාවිතා කළ හැකි ප්‍රායෝගික ආකාරය පිළිබඳව වැඩිදුරටත් අපි පැහැදිලි කතා කළා ඉවරයි. නමුත් මේ ඒක ළමයින්ට කොහොමද අපි යොදන්නේ කියන එක. දැන් එතකොට මූල ධර්මය කියන එකක්. මූල ධර්ම කියන්නේ තියරි එකක් කියන එක නේද? එතකොට දැන් ඔය මේ මූල ධර්මය කියන එකක් දැන් අපිට හම්බුණා. ඒ කියන්නේ අපි මෙතනදිම ශ්‍රද්ධාව උපදවා ගන්න ඕනේ. කදින්ම. මේ ධර්මයේ තුල තියෙනවා නේද? ඒ කියන්නේ සිත පිළිබඳ න්‍යායන්. සිතේ ක්‍රියාකාරීත්වය පිළිබඳ මූල ධර්මයන්. න්‍යායන්. ක්‍රමයන් හරියට නිකන් මේ භෞතික තාක්ෂණය වෙන ගණිතයේ විද්‍යාවේ තියෙන ක්‍රමයන් වගේ මෙහෙම කරොත් මෙහෙම වෙනවා මෙහෙම කරොත් මෙහෙම වෙනවා කියලා අපේ සිත පිළිබඳ සියලු න්‍යායන් ධර්මය තුළ තියෙනවා නේද එතකොට අපි අද මේ කතා කරපු දේත් එක්ක මෙතන ඉද්ධිපාද හතරම වැඩෙනවා මේකත් එක්ක නමුත් කමක් නැහැ මම එකයි ගත්තේ ඒකින්ද ඒක අපි එකකින් කතා කරමු නැත්නම් ගොඩක් පැටලෙන හින්දා මම හේතුව එකක් කතා කරලා ඊළඟ සතිය ඊළඟ කතා කරන්නේ නැහැ ඊළඟ සතිය වෙන මාතෘකාවක් කියන්නේ නමුත් මේ මෙන්න බලන්න අපිට අධ්‍යාපනය ලබන ළමයෙක් දිහා අපි බලලා තියෙන කොයි වගේ කෝණකින්ද කියලා බලන්න. එයා පියාගේ කය දිහා හොඳට බලලා. එයාගේ බාහිර ක්‍රියාකාරකම් දිහා බලලා. නේද? පුංචි කාලේ ඉඳන් ළමයාට මොකද්ද කරේ? සමහර විට කෝල්පුකුත් තියෙනවා. සමහර විට බොහොම තද බල ප්‍රහාර තියෙනවා. ඒ කියන්නේ වාග් ප්‍රහාර තියෙනවා. නේද? එයා හිතු කියනකොට ඉන්ඩෝන වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. නේද? මේක පහේ 37 කාලේ ඉඳන්ම තියෙන දෙයක්. මේ සමහර වෙලාවට ඇත්තටම කියනවා නම් ඉතින් මම හිතන්නේ සුන්දරකමක් නැහැ ළමයින්ට සුන්දර සුන්දරකමක් නැහැ ඒ කියන්නේ සුන්දර ළමා ජීවිතයක් නැහැ ඉස්සර අපිට වගේ නෙවෙයි අපි තා කෙලිදෙලෙන් නේද ඉන්න ගමන් තමයි අධ්‍යාපන කටයුතු කරේ බොහොම නිවහල් බොහොම නිදහස් නේද එහෙම එකක් නැහැ ඇත්තටම ඉතින් ඒක ආදරේ වැඩිකම මොකද ඒ ළමයාව ඉස්සරහට දියුණු කරවන්න නම් මේ තරඟයට ලෑස්ති කරවන්න ඕනේ ඉතින් දෙමව්පියන්ට පේන්නේ කය දෙමව්පියන්ට පේන්නේ ක්‍රියාව නේද? මම හිතන විවෘතව ආරාධනා කරනවා ළමයින්ගේ කය දිහා විතරක් නෙවෙයි හිත දිහා බලන්න කියලා. හරි? ඇයි මේකෙන් හානි වෙනවා? මම ගණන් පොතත් එක්ක ළමයාව තියලා මේ සුඩින් මම ඒ වටේ කැරක් කැරකි මගේ වැඩක් කරගන්නවා. හරි? ළමයා නැත්තම් සිංහල පොතත් එක්ක තියලා තියෙනවා. නැත්තම් වෙනත් මොන හරි විශේෂ කාරණාවක් එක්ක තියලා තියෙනවා. ළමයාගේ හිත කොහෙද? මට පුළුවන් ද ළමයාගේ හිත පොතේ තියන්න? කෝටුවෙන් පුළුවන්ද? බෑ. නේද? එතකොට මේ කුරුල්ලාව අතහැරිය ගමන් O level වලින් පස්සේ හරි A level වලින් පස්සේ හරි ඉගිරෙනවමයි. ඒ මේ හිර හිර කූඩුවේ තියෙන එහෙනම් මෙතන කරන්න ඕන අපි වැඩිපුර කළ යුතු තියෙන්නේ ළමයාගේ කය ක්‍රියාව දිහා බලන එකද ළමයාගේ හිත දිහා බලන එකද? හිත දිහා. හිත දිහා බලන එක නේද? එහෙනම් අපි ළමයාගේ සිතේ ස්වයං පාලනයක් ඇති කරවන්න පුළුවන්කම තියෙනවා. ඒ මොකක්ද? පුංචි කාලේ වුණා. මේ ළමයාට නිබඳව නිරතුරුව එයාගේ අරමුණක්. එයාට ඉලක්කයක් ඇති කරවන්න ඕනේ. ඉලක්කයක් ඇති කරවන්න ඕනේ. ඒ ඉලක්කයේ තියෙන ලස්සන ලස්සන දේවල් තියෙනවා. ඉතින් අපි හිතමු දොස්තර මහත් එක්ක වෙන්න ඕන කියලා කියනවා. මේ චූටි ළමයාට කියලා දෙන්න පුළුවන් අපිට පොඩි උනත් ළමයින්ට දැන් තේරෙනවා ශිෂ්‍යත්වයේ තියෙන ප්‍රශ්න ටික දිහා බලපුවාම නේද ශිෂ්‍යත්වයේ තියෙන ප්‍රශ්න වලට අපිට ලියන්නත් බෑ. හරි. එතකොට ඒක දිහා බලපුවාම මේ මේ මම මේ කියන දේ ළමයා ගොල්ලන්ට දාන්න බැරි නෑ මම කියන්නේ. හරි මේ මට්ටමට යනවා තුනේ පන්තිය හතරේ පන්තිය යනකොට එයාට හොඳට කියන්න පුළුවන් කොරිඩෝවේ ඇවිදගෙන යන දොස්තර මහත්තයෙක් පුතේ අර බලන්නකෝ යන ආඩම්බරේ නේද අනිත් මිනිස්සු අයින් වෙන හැටි බලන්න මම කොච්චර ලස්සනද කියලා බලන්න දුවේකට කියනවා කොච්චර ලස්සනද කියලා බලන්න අර කොච්චර බලන්න අර එයා කොච්චර ගෞරවණීයද අනිත් අය සලකන හැටි බලන්න හ්ම් අන්න ඒ විදිහට එයාව අපි අවා ගන්න ඕන අරමුණෙහි කැමැත්ත උපදවන්න බොහෝ දේවල් කියන්න පුළුවන්. මම කැමති නැද්ද ලස්සන වාහනයකට? හරිද? තාතර අර අතර ලොකු වාහනයක් ගන්න බැරි වුණානේ. හරිද? ඔයාට පුළුවන් නම් ඔයා මේ தත්තට ඉගෙන ගත්තොත් ඔයාට පුළුවන් අන්න අර වාහනයක් ගන්න. ඉතින් ළමයින්ට ගැළපෙන විදිහට ඒ කාලෙට ඒ ළමයාගේ මනසට ගැළපෙන විදිහට කැමැත්ත උපදවන්න පුළුවන්. මේක අධික තණ්හාවක් ඇති කරවීම නෙවෙයි. නිකම්ම මහා කම්මැලි වෙනත් දේවල් වලට තණ්හාව යනකොට කෙනෙක් මට කියයි ඔය හාමුදුරුව හදන්නේ ලෞකිකත්වයට හිර කරන්නද කියලා. මං කියන්නේ වෙන ටෙලිෆෝන් වල බුදියගෙන ඉන්න ඒවා නේද කියන්නේ ළමයා නිදා ගන්න නිදාගෙන ඉන්න අවස්ථා නැති කරන්න නැත්නම් ටෙලිෆෝන් වල තියෙන ඒවා කෝලම් වැඩ ගේම් වලට කාලනාස්ති කරනවට වැඩිය නේද ඒ ළමයාගේ හිත සම්පූර්ණ මේ පැත්තට යොමු කරපුවාම ඒ ළමයාගේ කැමැත්ත කොච්චරද කියලා අපි පරීක්ෂා කරන්න ඕනේ ඊළඟට සමහර වෙලාවල් තියෙනවා අයියෝ මේ ළමයින්ගේ උප්පත්තියෙන් එන කැමැත්ත වල තියෙනවා කලා විෂයන් වලට වෙනත් විෂයන් වලට නමුත් දෙමාපියන්ට ඕනේ මොකද මේ අවශ්‍ය වෙලා තියෙන්නේ මේ සමාජ තත්ත්වයන් නැති කරවන්න. ඒවත් එක දෙකම නැති වෙනවා. හැබැයි ඉතින් පරීක්ෂා කරලා බලන්න ඕනේ. මෙයාට මේ කලාව විෂයට ආසාවක් තිබ්බත් මේකට ආසාවක් කරොත් මෙයා නිර්මාණශීලී හැකියාවන් තියනවාද? නැද්ද කියලා ඉතින් ඇත්තට අපි ලොකු ගවේෂණයකින් කරන ළමා මනස පිළිබඳව. ගවේෂණයක ඉඳලා එයාට ඇත්තටම ලොකු කැමැත්තක් ඇති කරොත්. හරිද? ලොකු කැමැත්තක් ඇති කරොත් මේ දේ කරන්න එයා ඉබේම මෙහෙ වෙනවා මේ වැඩේට. එතකොට එයා පාඩම් කරන්නේ පීඩනයකින් නෙවෙයි. හරිද? පීඩනය කියන්නේ කැමැත්තෙන්. කැමැත්තෙන් කරන වැඩේදී එයාට අපිට පුළුවන් ඇත්තටම ක්‍රමානුකූලව ලබා දෙන්න එයාට ප්‍රසාද දීමනා දෙන්න පුළුවන්. කැමැත්තෙන් කරන වැඩවලට. නේද? ඉතාලම ලස්සනට ඒවා කරන්න පුළුවන් නුවණ තියෙන දෙමාපියන්ට. අද හරිම අගතියකටපත් වෙලා තියෙනවා. ඇත්තටම කියනවා නම් දෙමාපියන්ට ඕනේ මේක දත්මිටි කාගෙන මේ තැනට යවන්න විතරයි. ඒකද ළමයාගේ මානසිකත්වය මානසිකත්වයෙන් ළමයා දිහා බැලීමක් නැහැ. ඒ අතර මේ හිත දිහා බලලා වැඩකරනද පුරුදු පුහුණු වුණොත් ළමයාගේ කැමැත්ත ඇති කරවීම ඉතාමත් වටිනවා. එතකොට එයා ඇත්තටම වැඩ අපි උනත් බලන්න අපි යමක් කරද්දී අපේ ළමා කාලේ වුණත් අපි කරාට කොච්චර පීඩනයකින්ද මේ වැඩේ කරාවේ නේද? එතකොට ඒ කාලේ වෙනකොට මේ කැමැත්ත ඉපදලා තිබ්බනම් මේ ළමයා දැන් දැන් පීඩනයකින් වැඩ කරන කෙනායි පීඩනයක් නැතුව වැඩ කරන කෙනායි දෙන්නගේ ඉඳගන්න ඉරියව්ව පහ වෙනවා. නැත්නම් මේසේ පාඩම් කරන මේසේ ඉඳගන්නකොට ළමයා ඉඳගන්නේ සමහර විට ඒ කියන්නේ මේ පීඩනය තියෙනවා නම් මෙහෙම නැත්නම් අකමැත්තෙන් කරනවා මෙහෙම ටික ටික පස්සට දෙනවා නේද? හරි කැමැත්තෙන් කරන කෙනා හුස්ස කෙලින් ඉන්නේ. ඒ විතරක් නෙවෙයි අකමැත්තෙන් කරන කෙනාගේ ඔළුව හරි බරයි හැඳලේ මුක්කු තියා ගන්න මෙහෙම. මෙහෙම. හරි. ඒ මුක්කු නෑ ඔළුව බරගත්තේ නෑ කැමැත්තෙන් යමක් කරනකොට. ඉතින් ඒ වගේ මෙයාගේ කාය දිහා බලලා ඊළාට එයා හැම වෙලේම පීඩනය කියන එක අපිට දැනෙනවා නොයෙකුත් අසනීප තත්ත්වයන් ඒ වගේ පවා ඇති වෙනවා. නමුත් කැමැත්ත ඉපදවුවොත් එයා හරියට මම ඔකට කියන්නේ උදාහරණයක් කියනවනම් රබර් බෝලයක් සහ මැටි ගුලියක් වගේ කියලා. මැටි ගුලියක් බිම ගැහුවොත් කක් ගාලා හිටිනවා. අද හුඟාවක් ළමයි මැටි ගුලි වගේ. හරිද මේ ළමයි නිකන් වැඩි හිටියෝ තරම්වත් ක්‍රියාශීලී නෑ. ඇයි මේ? ඒ කට්ටියට හිතේ සතුට බලන්න හිතේ සතුට කියන එක ඉපදුනේ නැත්තම් ජීවිතේ ජීවත් කරද්දී නේද? ඒ ජීවිතේ නිකන් මැලෑ වෙලා යනවා. දැන් මැටි ගුලියක් වගේ වෙනවා. ඒතර සතුට කියලා ඉපදලා තියෙනවා රබර් බෝලයක් වගේ. ළමයෙක් ඉන්න රබර් බෝලයක් වගේ. වේගෙන් වේගෙන් වේගෙන් වේගෙන් වැඩ කරනවා. නේද? ඉතින් එහෙම වැඩ කරන්න නම් මේ ළමයා තුළ ලොකු ප්‍රමෝදයක් උපදින්න ඕනේ. ප්‍රෞමේ අහිංසක මනසවල් වලට සිද්ධ වෙලා තියෙන දේ. නේද? මල් වගේ තියෙන හිත් හරියට තද බල මේ වගකීමකට වැටිලා. ඒකින්ද මේ ළමයි හරීම අකර්මණ්‍ය ළමයි බවට පත් වෙලා. ඊළඟට ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය තමයි මෙයාලා ඉගෙන ගත්තත් යහපත් කෙනෙක් වුණත් සමාජ ජීවත් වෙන්න දන්නේ නැහැ. සමාජ ජීවත් වෙන්න දන්නේ හරි ඉක්මනට එක එක දේවල් වලට අහු වෙනවා, එක එක නරක වැඩ වලට පෙළඹෙනවා. ඒ විතරක් නෙවෙයි, හරි ಗುಣගරුක නැති කුහක සහ හිතා මේ සාන්ත ගති නැති පිරිස් බවට පත් වෙන්න ලොකු හේතුවක් වෙනවා. ඉතින් ඒකින්ද ඔය කියන ක්‍රමවේදය කැමැත්ත කියන එක උපදවා ගන්න උපදවන වැඩපිළිවෙල පිළිබඳ දෙමාපියෝ දැනුවත් වෙන්න ඕනේ. ළමයි තුළ කැමැත්ත උපදවලා කැමැත්තෙන් මේ වැඩේ කරන්න හරින තත්ත්වෙට පත් කරන්න ඕන. ඒක තමයි වඩා වටින්නේ. හොඳයි. ස්වාමීනස අපි මේ දැන් අද අපි සාකච්ඡා කරන්නේ මේ වැඩසටහනේ මේ සතිය පුරාවටම ඡන්ද 이르දිපාදයේ පිළිබඳව නොවේසනම් මේ කැමැත්ත පිළිබඳව. ඉතින් එතනදී ප්‍රායෝගික වශයෙන් මේ ඔබට ජීවිතයට ඇඳා ගන්නට පහසු කරවන්නට තමයි අපි මේ අධ්‍යාපනය කරන කාරණාව ස්වාමීනස උදාහරණයක් වශයෙන් උද්ගත්තේ සහ ඒ ඔබට ප්‍රයෝජනවත් වෙන නිසා වෙන්න. අනිත් එක සමාජීය වශයෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන මේ වගේ වටිනා කාරණා සමාජගත වෙන්න ඕනේ මේ ඒක නිවන් දකින්නම මේ බලාපොරොත්තු වෙන්න නෙවෙයි ඊට මෙහා සම්දයාන්දල තියෙන අතට. ඔබ වහන්සේ මේ දැන් සඳහන් කරපු කාරණාව ගැන මම ඔබ වහන්සේගෙන් දැනගන්නට යන්නේ ඊළඟට මෙතරම් වටිනා කාරණාවන් සමාජගත නොවීමට හේතු මොකද සානා? ඇයි? ඔව් අපි මේ භාවිතා කරලා තියෙන වැඩපිළිවෙලේ තියෙන මේ හීන දීන ක්‍රම. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි හඳුනාගත්තේ නැහැ. ඒකෙන් ටික ටික ටික ටික ඒකෙන් ලබාගත හැකි වටිනාම දෙයට අත තිබ්බේ නැහැ. මේකට මේ උදාහරණ පිටින් අතගතා කියන ඔකට මම උදාහරණයක් කියනවා. ඒකම කියන්නේ මම මේ හැදුවේ මේ හරීම අපූර්ව උදාහරණයක් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. අන්ධයාට මණිකක් පෑගුණා වගේ කියලා. අන්ධයාට මණිකක් පෑගුණා වෙන ගලක් පෑගුණත් එකයි මණිකක් පෑගුණත් එකයි. එතකොට ධර්මයේ පාවිච්චි කරලා තියෙන්නේ වෙන දේවල් පාවිච්චි කරන විදිහටමයි. හරිද? ඊළඟට කුඩා දරුවෙකුට සමහර අයට කුඩා දරුවෙකුට මැනිකක් හම්බුනා වගේ. කුඩා දරුවෙකුට මැනිකක් හම්බුනා මේකේ වටිනාකමක් තේරෙන්නේ නැහැ. නමුත් එයාට වෙනසක් තේරෙනවා. හැබැයි ටිකක් වෙලා ගිහලා පොලේ ගහනවා. හරිද? ඒ වගේ තමයි මේ ධර්මය. මේ ධර්මය තුල තියෙන හර පද්ධතියට නෙවෙයි අපි කාලයක් තිස්සේ ස්පර්ශ කරන්නේ. ඒකේ ප්‍රතිඵලය තමයි මේ තියෙන වටිනා කාරණා සමාජගත වෙන්නේ නැහැ. සමාජගත වෙන්නේ නැහැ. අද මේ ලක්දිවයිනේ තියෙන ව්‍යසනකාරී තත්ත්වයන් දිහා බලන්නේ අපි. හේතු සාගත බලන්නේ. මම තුන් හතර සැරයක් මේ දේශනා මාලාවේදී මතක් කරා අගනුවර පිරිමි දරුවෝ පාසල් වල එක වෙලාවක තමන්ගේ සහෝදරියන්ගේ පාසල් වලට කඩපනිනවා. හරි මහා දවාලේ මත් වෙලා නීති පොලිසිය ඉද්දි නීතිය නීති උල්ලංඝනය කරමින් කඩපනිනවා. කඩපනින ආදරෙත් නෙවෙයි. නේද? ඒකට අපි ඔක්කොම බලන්නේ මේ ළමයි දිහා මෙහෙම කැත ළමයි, මෙහෙම අලජ්ජී ළමයි, මෙහෙම මේ අනවශ්‍ය ළමයි, මේ තිරිසන් වගේ ළමයි කියලා ඔක්කොම බයිනේ කා දිහාටද? ළමයි දිහාට. ඇයි බැලුවේ නැත්තේ මෙයාලගේ මානසිකත්වය දිහා? ඇයි බැලුවේ නැත්තේ මෙයාට මේ වගේ මානසිකත්වයක් ඇති වෙන්න හේතුුනේ මොකද්ද කියලා? නේද? ඒක බලන්න අපිට අදහසක් නැහැ. හරි එයාගේ මානසිකත්වය එතෙන්ට හැදෙන්න අවශ්‍ය කරන සියලු පරිසරය. නේද? දුරකතනය කියන එක අනිවාර්යයෙන්ම සහ බාහිර පරිසරයේ තියෙන සියලු දේ රඟ දක්වන පීඨිකාවක් වගේ සකස් කරලා තියෙන්නේ රාගාදී කෙලෙස් ධර්ම වැඩි කරන හැම දෙයක්ම එයාගේ වටේට සකස් කරලා දෙලා අපි යාර කියනවා හිතුවහම කියලා. එහෙනම් තා සංකීර්ණ මානසිකත්වයක් තියෙන තරුණ ජීවිතය තුළ එයාට ඒ සංකීර්ණ මානසිකත්වය තුළ ඇති වෙන ව්‍යාකූලත්වය තවත් අවුලෙන් අවුලටමපත් වෙනවා මේ පරිසරය තුළ එයාට සකස් කරලා දීලා තියෙන වැඩ පිළිවෙල. මේ වෙනකොට ඊටාම නරක මද්ද්‍රව්‍ය පවා ළමයි තුළ ඊටාම වේගෙන් යනවා. හරි මම දන්න හැටියට එක මද්ද්‍රව්‍යයක් තියෙනවා දවස් තුනක් විතර නිදි මරන්න පුළුවන් මේකේ. හරි ඒක ඒක ඉතින් මේව ගන්නවා ළමයි සමහර දෙමව්පියෝ දන්නේ නැහැ. හරි නමුත් ඒකත් එක්ක යාගේ සම්පූර්ණ මේ මස් ඇදෙලි දිය වෙලා යනවා ටික දවසකින් ලොකු හානි ඇති වෙනවා. ඉතින් මේ වගේ මේ වගේ තත්ත්වයන් වලට මේ ළමයිපත් වෙන්නේ හේතුව මේ ඒ ඒ ඒකට අවශ්‍ය කරන පරිසරය සකස් කරන මේ ධර්මයේ තියෙන වටිනා තැන් ස්පර්ශ කරේ නැහැ කාලෙක ඉඳලා. හරි ඒකට උවමනාවකුත් නැහැ. ඒවා ඇත්තටම දැන් දැන් මොකද්ද මේ කතා කරන්නේ? පොතේ ලියලා තිබ්බනම් ඇති ලංකාව කියන්නේ බෞද්ධ ආගමට මූලිකත්වය දෙන රටක්. මොන පොතේද? විවස්ථා පොතේ. අපි ඔක්කොටම මොන වෙලා තියෙන එකයි. හරි මේ මේ අරුමය බලන්න අපි හදිස්සියවක්වත් ඕක වෙනස් කරන්න කිව්වොත් දැන් ඉංග්‍රීසි පාඩේ වෙනසක් තියෙනවා සිංහල පාඩේ වෙනසක් මේකට මහා උද්ඝෝෂණ තියෙනවා එතකොට මේ උද්ඝෝෂණ තියෙන්නේ මොකද්ද ව්‍යවස්ථාවේ ලියව ගන්න ඕනේ බුද්ධ ධර්මයට මූලිකත්වය දෙන රටක් කියලා ඇද්ද <laughs> නේද එතනින් නැවතුණානේ අපි ඒකද කරන්න ඕනේ මං අහනවා දැන් ඔය අහපු ප්‍රශ්නේම බුද්ධ ධර්මයට මූලිකත්වයද මේ දෙන්නේ බුද්ධ ධර්මයට මූලිකත්වය දීලා තියෙනවා නම් මේ වගේ දේවල් නේද මානසික අභ්‍යාස දරුවන්ට දරුවන්ට මනසේ දහම් පාසලේ කොතනද බලන්ද දහම් පාසලේ තියෙන විෂය ධාරාවේ තියෙන්නේ තරඟය ගන්නද නැද්ද? එයින් කෙනෙක් කතා කරන්නේ එතෙන් ගිහම තාලම්පට ගහලා හරි බෙරේ ගහලා හරි නටන්න ගයන්න වයන්න ඔක්කොම තරඟ. යන යන තැන තියෙන්නේ තරඟ. හරිද? පුළුවන් තරම් මේ දැන් ටියුෂන් නවත්තන්න කියනවා. ඇත්තටම කියන්න බලන්න දරුවෙකුට මානසික අභ්‍යාසයක් ලැබෙන ක්‍රමවේදයක්. දරුවාගේ ජීවිතය ඉතා නිර්වල් නිර්වල් වෙන ක්‍රමවේදයක් දහම් පාසලෙන් උගන්වනවා නම් එයා මාසිකට සැරයක් හරි දහම් පාසල සතියකට සැරයක් දහම් පාසලට ගිහිල්ලා ආවට පස්සේ සම්පූර්ණයෙන්ම මේ එයා වෙනස් චරිතයක් බාටපත් වෙලා ඒ සතියම ගෙවනවා නම් දෙමාපියෝ ටියුෂන් යන්න දෙන්නේ නැතුව මොකද කරන්නේ? ළමයාම දහම් පාසලට යනවා කන හැමෝත් එහෙම. හරි. ඉතින් ඒ වගේ අපි කල්පනා කරන්න වෙනවා මේ තියෙන දහම් පාසලෙන්වත් හරිද කුමන හෝ තැනකින්වත් අපි මේ ධර්මයේ තුල තියෙන හරපද්ධතිය නැතුව මහා පූජා විතරක් පූජා එපා කියන්නේ මම කියන්නේ. ගෙදරට හාමුදුරුවෝ වැඩම ගන්නේ ගෙදර ලෞකිකත්වයට පිළිත් කියව ගන්න. බණට වැඩම ගන්නේ ඥාතියින්ට පුණ්‍ය නමෝදනා කරන්න විතරයි. ඒකෙත් බණ අහන කෙනෙක් නැහැ. නේද? හ්ම්. ඊළඟට වරු පිරිත් ටික කියා ගන්න. මහ පිරිත කියන්නේ මෙතන තියෙන අමනුෂ දෝෂ අයින් කරගන්න. හරි දානයක් දෙන්න හුඟක් වෙලාවට පුණ්‍ය අනුමෝදනා කරන්න. හ්ම් ඊළඟට නොයේකුත් බෝධි පූජාවට යන්නේ මේ බුදු ගුණ කියලා දහම් ගුණ කියලා හිත සනසව ගන්න නෙවෙයි. කෙලින්ම ආශිර්වාද. ආශිර්වාද බෝධි පූජා ඍජුවම. මේ ඔක්කොම ලෞකිකත්වය හඹාගෙන ගියා. ලෞකිකත්වය හඹාගෙන ගියත් වැරදිකම පාවිච්චි කළා. එහෙනම් සිතේ තියෙන වැඩපිළිවෙල ධර්මය තුළ තියෙන ධර්මය කියන්නේ විද්‍යාවක් කියලා. මනෝ විද්‍යාවක් කියන එක පිළිබඳව අපි හඳුනාගත්තේ නැහැ. මේක සමාජගත කරගන්න මේක අපෙත් වගකීම. ඇත්තටම මම නාලිකාවට බොහොම පුණ්‍ය අනුමෝදනා කරනවා මේ වගේ අවස්ථාවල් උදා කිරීම පිළිබඳව මේ අපවත් විලාදාර දන්නාගම කුසල ධම්ම හාමුදුරුවෝ මට මතක් වෙන මේ වෙලාවේ උන්වහන්සේට ලොකුම නාතිබ මේ වගේ සමාජගත වැඩපිළිවෙලක් සකස් කරන්න. ඉතින් උන්වහන්සේලාටත් අපි බොහොම පුණ්‍ය අනුමෝදනා කරනවා මේ වගේ මෙහෙම හරි වැඩපිළිවෙලක් අපිට ලැබීම පිළිබඳව. ඉතින් ඕක තමයි ප්‍රශ්නේ. සමාජගත වෙන්නේ නැති වැඩි දෙනෙකුට ඒක පිළිබඳ දැනුවත් වීමක් නැහැ. ඉතින් කාටද එහෙනම් මම උත්තරයක්ත් දෙන්නම් මේකට. මොකද කරන්න ඕනේ කියන එක. මොකද කරන්න ඕනේ? අපිම තමයි මේක පතුරන නියමුවන් බවට පත් වෙන්න ඒකටයි අපි නිවන් මඟ නවතා සමාජ කතිකාවත කියන එකුත් එක්ක හෙට දවසේ අපිට ඉතාල පැහැදිලිව දැන් මොකද කරන්නේ මේ වැඩේ සමාජගත කරන්න දැන් අපි මොකද්ද කරන්නේ? කතිකා සමාජ කතිකාවතක් හැදුන්නේ නැහැ. ඒක තමයි ඔය අවසාන ප්‍රශ්නෙට උත්තරේ සමාජ කතිකාවතක් හැදිය යුතු තියෙනවා. අපේ මේ උරුමය සමාජගත කරන්න. හොඳයි. සමිනාස බොහොමත්ම පැහැදිලි. අපි ඒ පිළිබඳව මේ සමාජ කතිකාවත පිළිබඳව හෙට දවසේදී සිකුරාදා දවසේ වැඩසටහනෙන් ඔබව දැනුවත් කරන්නට අපේ ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම උන්වහන්සේ සඳහන් කළ ආකාරයට අපේ දරණගම කුසල ධම්ම නාහිමිපාණන් වහන්සේ නිවන් මඟ ධර්ම දේශනා මාලාවේ පළවෙනි දේශනාවටත් එදා වාසනාවන්ත වුණා මම පුද්ගලිකව ස්වාමීන් වහන්සේ සමග පළවෙනි වැඩසටහන සම්බන්ධ වෙන්න එදත් අපේ නායක හමුදුරුවෝ අනුශාසනාවක් කරලා තමයි මේ දේශනා මාලාව පටන් ගත්තේ මට අද වගේ මතකයි සියවනි දේශනාවටත් ස්වාමීන් වහන්සේ සමග මටම සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා එදත් අපේ නායක හමුදුරුවෝ බොහොමත්ම කැමැත්තෙන් ඇවිල්ලා අනුශාසනාවක් කරලා තමයි ස්වාමීන් වහන්සේ එදා දේශනාව අපි පටන් ගත්තේ. ඉතින් අවසනාවකට මේ මේ ක්‍රියාවලිය ප්‍රායෝගිකව ගෙන යන මේ වැඩසටහන් මාලාව දකින්නට උන්වහන්සේට හැකියාව ලැබුණා. ඉතින් අපි උන්වහන්සේටත් පුණ්‍ය අනුමෝදනා සිදු කළ යුතුයි මේ ලබා දුන් අවස්ථාවට ස්වාමීන් වහන්සේ. අපි දැන් අද දවසේදී මේ වැඩසටහන නිමාවටපත් කරමින්